විශ්ව මధుර විශ්ව මధుර සාර සංගීතාංග ශ්‍රාවකයා කලබවන්නේ නැත විසුද්ධ සීල නිවාසේ පූර්ණ සත් මුළු ලොවම ඒ පූජකයක අප විසින් කළ යුත්තේ අපේ අනන්‍යතා රැකගෙන වඩා රසවත් වඩා හරවත් දෑ හඳුනාගෙන බෙදා හදා ගැනීමයි. විශ්ව මధుර විශ්ව මధుර මෑතකදී නිපදවන ලද වික්ටෝරියාන් අබ්දුල් සිනමා සිත්තමට තෝමස් නිව්මන් සංගීත නිර්මාපකයා කළ මියුරු සංගීතාංගයක් සුබා දහමේ අසිරිය ගැන කියවෙන තාගෝර් ගීය යලි ගයන්නේ නවපරපුරේ වංග ගායිකා ජයති චක්‍රබෝධි চরণ කිම්හානේදී අපට తాවකාලිකව වෙන්වීමට සිදු වුවත් මා ඔබේ තනිකම මකාලන්නට සහතික වනවා. හිරු එළිය තුලින් මට ඔබ පෙනෙනවා. කතරම් දුරක සිටියත් මට ඔබේ හඬ ඇසෙනවා. අපි හැකි ඉක්මනින් යලි මුණ ගැසෙමු. එතෙක් ඔබට දිනපතා හසුනක් ඔස්සේ සුරේකිව හාදුවක් එවන්නම්. ගායක Brian Hyland. Though we gotta say goodbye. විශ්වමధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ලුඩ්විග් බේතෝවන්ගේ සුපතල සඳෙලිය සංගීතාංගයට ගායිකා සම වොට්සන් ප්‍රංශවදන් එක්කොට ගයන විලාශය විමසිල්ලෙන් හා ඉවසිල්ලෙන් රස විඳින්න. සඳ එළියෙන් පසු දැන් තරු එළියේ චමත්කාරය. පණ්ඩිත අමරදේවයන් තරු එළියෙන් අත් මිදෙන්නට ඇති නොකමැත්ත වටහා ගනිමින් මේ අපූර්ව ගායනයේ රශ්මි මාලාවේ අපිත් දැවටෙමු. Thank you. Thank you. සුවඳ අනුවේ සීතල රෑ බකිනි මලක එති අතරේ සුපුරුදු අතහිත සමන්ත පියසෝම සහ මහේන්ද්‍ර වික්‍රමාරච්චිගෙන් නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අසෝකා බාලසූරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න